කම්මඨානාචාර්ය පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ. තමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං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 පුනෝ අලං වචනාය සේනාජාතිවසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති කාරුණික පින්වත්නි අද ධර්මදේශනයේ සඳහා මාත්‍රකාව ලැබිලා තිබෙන්නේ පඤ්ඤා සුපරිචිත සූත්‍රයේ කියන අංගුත්තර නිකායට අයත් වෙන සූත්‍ර ධර්ම. ඒ පිළිබඳව අපට ලැබිලා තිබෙන කාල සීමාවට අනුව කරුණු ටිකක් කියා දීමට බලාපොරොත්තු ධර්ම ශ්‍රවණේ කිරීම පිළිබඳව අමුතුවෙන් අවවාද කරන්නට යන්නේ නැහැ හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ධර්මයට අනුව පිළිපැදලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඒ ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවන් දකින්නට අදිස්ථාන කරගන්නට ඕන. ඒ වගේම අද දායක දායිකාවන් සෑහෙන පිරිසක් මේ පඤ්ඤා සුපරිචත්ත සූත්‍ර සූත්‍රය අංගුත්තර නිකායේ නවක නිපාතයට අයත් වෙන සූත්‍ර ධර්මයක්. සාම වැදගත් සූත්‍ර. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටයි මේ ධර්ම දේශනාව කරන්නට යෙත්. උන්වහන්සේ වදාළ පාලි වාක්‍ය කොටසක් තමයි මුලින්ම මාතෘකා වශයෙන් සබාගත. යතෝචකෝ භික්කවේ භික්ඛුනෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝ මහණෙනි යම් කලක පටන් භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් සුපරිචිත වුණා වැඩුණා මේ පාළි සුපරිචිත කියන පදයෙන් අරත කීපයක් අදහස් එකක් තමයි ක්ලේශ ධර්මයන් පිළිබඳව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධය ලබා ගන්න. තව එකක් තමයි ඒ ධර්මයේ පිළිබඳව හොඳට පළපුරුද්ද ඇති කරගන්න. අනික් අර්ථය තමයි කෙලස් ප්‍රහාණය කිරීම. එතකොට මෙන්න මේ අර්ථ තුනක් වෙනවා සුපරිත්‍ත කියන පදය. කෙලෙස් ප්‍රහාණය කිරීම ඒ වගේම හොඳට ධර්මයේ පිළිබඳව පළපුරුද්ද ඇති කර ගැනීම ධර්මය අවබෝධ කරගන්න. ඉදිරියේදී මේ ශ්‍රාවකයන්ට වැටහෙයි මේ කරුණ වල තේරුම. යතෝචක භික්කවේ භික්ඛුනෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති මහණෙනි යම් කලක පටන් භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් සුපරිචිත වුණාන අර කියාපු තේරුම් හොඳට ධර්මයේ පිළිබඳව පළපුරුද්ද ඇති කරගත්තනම් කෙලස් ප්‍රහාණය කරානම් ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කරගන්න. තස්සේ තස්ස දික්කවේ බික්කුණෝ අලං වචනාල මහණෙනියේ භික්ෂුවට මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකේ දෙපැත්තක් මේ ඉදිරියේදී කියවෙන කරුණෝ තමා ළඟ තියෙනවනම් ඒ භික්ෂුවට මේ ඉදිරිදී කියවෙන දේ ප්‍රකාශනයටපත් කරන්න ඊළඟට ඒ භික්ෂුවගේ හිත ගන්න බලන්න පුළුවන් කෙනෙකුට ඒ තනත්තාටත් මේ ඉදිරියට කියවෙන ප්‍රකාශය කරන්නට පුළුවන්. මේ බලමු මොකද්ද ප්‍රකාශය කියලා. බුද්ධ දේශනාවේ නිතරම කියවෙන කාරණා ටිකක්. හේනා ජාති උසිතං බ්‍රහ්මචරියං අතං කරණීයං නාපරං චත්තායාති පජාන මෙන්න මේ පද හතර හේනා ජාති එතකොට යම් කෙසේ භික්ෂුවක වගේ හිත ප්‍රඥාවෙන් වැඩුණා නම් ප්‍රඥාවෙන් ඔහුට අවබෝධය ඇති වුණා නම් මෙන්න මේ ප්‍රකාශය කරන්න පුළුවන්. මොකද්ද ඒ ප්‍රකාශය? හීනා ජාති. ජාති කියන්නේ මේ ජාතියෙන් ජාතිය ඉපදී. ඒකට ජාති කියන. හේනා ජාති. ඒ ජාතියෙන් ජාතිය ඉපදීම හේනා කියන්නේ සේවුන. අවසන් වෙලා ගියා. මෙතනින් පස්සේ කවදාමත් ජාතියෙන් ජාතිය උපදින්නේ නැහැ. හේනා ජාත සාමාන්‍ය ජනයා මරුණෙන් පස්සේ දැනින් තන ඔය සතරාපාය දිව්‍ය ලෝකාය මනුෂ්‍ය ලෝකය බ්‍රහ්ම ලෝක විශ්ව කියන මේ 31 තලයේ කොතන හරි උත්පත්ති ලැබෙන දැන් මේ ප්‍රඥාවෙන් සිත හොඳට ප්‍රගුණ කරගත් ප්‍රඥාවෙන් කෙලස් ප්‍රහාණය කළ දැනත්තාට එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. හේනා ජාති ඒ උත්පත්තිය ජාතියෙන් ජාතිය යන එක සම්පූර්ණයෙන්ම අමසක්. ඔය පළවෙනි කාරණා. දුසිතං බ්‍රහ්මචර්ය බ්‍රහ්මචර්යාව පුරල අවසන් කළ බ්‍රහ්මචර්ය මෛතුන සේවනයෙන් වෙන වෙන එකටත් කියනවා බ්‍රහ්මචර්යාව. නොයෙක් අර්ථ තියෙනවා. බ්‍රහ්මචර්යා මෛතුන සේවණයෙන් වෙන් වෙන එක. ඊළඟට තියෙනම සාසන බ්‍රහ්මචර්යා කියලා. සාසන බ්‍රහ්මචර්යා කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒකට කියනවා සාසන බ්‍රහ්මචර්යය. ඊළඟට ආර්ය මාර්ගය. ඒකට කියනවා මාර්ග බ්‍රහ්මචර්යාව. එතකොට මාර්ග බ්‍රහ්මචර්යාව ශාසන බ්‍රහ්මචර්යාව මෛතුන සේවණයෙන් වෙන්වීම කියන මේ ප්‍රධාන අර්ථ තුනක් කියනවා බ්‍රහ්මචර්යා කියන පදේ. මේ දේශනාව ආර්ය මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ දෙකම අදහස් වතවුසිතං බ්‍රහ්මචර්ය බ්‍රහ්මචර්යාව ප්‍රතාප කියන වැස්ස නිමවන ලද දැන් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා ශීලාදී ගුණ වඩමින් බ්‍රහ්මචර්යාව පුරන ඉවරයක් නෑ එහෙම පුරලා සෝවාන් සකරදාගාමි අනාගාමි මේ මාර්ගඵලවලටපත් උනත් බ්‍රහ්මචර්යාව පුරලා ඉවර වුණා වෙන්නේ නැහැ. ඒක ඉවර වෙන්න නම් රහත් වෙන්න. රහත් වුණාම තමයි මේ බ්‍රහ්මචර්යාව පුරල අවසන්. උසිතං බ්‍රහ්මචර්යං කියන එකෙන් අදහස් කරන්නේ එතකොට රහතුන්. හේනා જાති කියන එකනොත් අදහස් කරන්නේ රහතුන් වහන්සේ. උන්වහන්සේ තමයි ಜಾති ඔක්කොම ඡය කළා. ඒකට බුදුහාමුදුරුවෝ අදාළ මුල් පදනම තමයි ප්‍රඥාවෙන් සිත මනාකොට පරිචිත්ත වීම අවබෝධ වීම කෙලස් ප්‍රහාණය කිරීම පළපුරුද්ද ඇති කිරීම කියන. කුසිතං බ්‍රහ්මචර්යය. ඊළඟට හතං කරණීය හතං කරණීය හතං කරණීයං කියන්නේ කල යුතු දේ ඔක්කොම කරලා අවසන් වුණා කියන්නේ. කරණීයං කියන්නේ කල යුතුම දේ කියන්නේ. දැන් පාලි භාෂාවේ කිච්ච කියන්නේ කරන දේ. කරණීයම් කියන්නේ අත නොහැරම කොහොම හරි කල යුතුයම දේ තමයි. මනෝදනේ කරණීය කරණීය කියන්නේ කල යුතුයම දේ. චතුරාර්ය සත්‍ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න. කල යුතුයමද? එක විස්තර වෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව මෙහෙම අපි නිතරම අහන කියන කතාවක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියලා සියලු භවද්‍යයන්ට කටපාඩම තියෙනවා. මේ සත්‍ය හතරේ ක්‍රියාකාරකම් හතරක් භාග්‍යතුන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදීම මේක දේශනා දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤය දුක්ඛාරිය සත්‍ය දුක කියන එක හොඳට පිරිසිඳ දැනගන්න අතට ගත්ත දෙයක් ඒ මේ අත පෙරල පෙරලා තේරුම් ගන්න වගේ මනාකොට දුක්ඛ පිරිසිඳ දැනගන්නට සිංහල බණපොත්වල තියෙන අතඹුලක්ෂේ අවබෝධ කරගත්තා. අතඹුල කියන්නේ නෙල්ලිගෙඩි අතට ගත්තු නෙල්ලිගෙඩි. ආදි කාලේ නෙල්ලි ගෙඩියක් කපලා තියෙනවා බොහෝ දෙනෙක්. නෙල්ලි ගෙඩියක් අතට ගත්තාම ඒක ඒ මේ අත පෙරලා පෙරලා හොඳට තේරුම් ගන්නවා. අන්නේ වගේ මේ දුක්ඛ සත්‍ය කියන එක පිරිසිඳ දැනගන්නවා. ඊළඟට සමුදය සත්‍ය දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බ ඒක ප්‍රහාණය කරන්න දුක්ඛ ඇති කරලා දෙන ආර්ය සත්‍ය කියන එක මේ ඒක ප්‍රහාණය කරන්න දුක ඇති කරලා දෙන්නේ තණ්හාවනේ ඒක තමයි සමුදය සත්‍ය කියන්නේ ඒක ප්‍රහාණය කරන්නට ඕන. එතකොට අපිට මෙතන තේරෙනවා මේ දුක ප්‍රහාණය කරන එකක් නෙවෙයි. දුක් නැති කරනවා කියලා අපි සාමාන්‍ය කතාවට කියනවා තමයි. නමුත් දුක නැති කරන්න බෑ. ඒක පිරිසිඳ මනාකොට අවබෝධ කරගන්නවා. නැති කරන්නේ දුක ගෙන දෙන හේතුව තමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒක ප්‍රහාණය කරන්න. තුන්වෙනි එක දුක්ඛ නිරෝධ සත්‍ය. සංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාත. ඒක සාක්ෂාත් කරගන්නට ඕන. හොඳට අවබෝධ කරගන්නට ඕන. සච්චිකාතම්මං කියන්නේ දැට අවබෝධ කරගන්න. ඊළඟට හතර වෙනුව මාර්ගගතය. සංකෝ පනිදං දුක්ඛ සමුදය නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවේතම් ඒ දුක් නැති කරන ආර්ය මාර්ගය වඩන්නට ආර්ය අෂ්ටාංගික මෙන්න මේ හතර දුක් පරිඥාදි සමේ වශයෙන් අවබෝධ කරගත්තා. සමුදය පහනාදි සමේ වශයෙන් අවබෝධ කරගත්තා. නිරෝධය සත්‍ය කිරියාදි සමේ වශයෙන් අවබෝධ කරගත්තා. මාර්ගය භාවනාභි සමේ වශයෙන් අවබෝධ කරගත්තා. මේ වැඩ ටික ඉවර කළා නම් අන්න කතං කරණීයං එතකොට මේ වැඩ ටික ඉවර කරන්නේ කවුද? සෝවාන් පුජ්‍යලයා ඉවර කරන්නේ නැහැ. සකලදාගාමි පුජ්‍යලයාත් ඉවර කරන්නේ නැහැ. අනාගාමි පුජ්‍යලයාත් ඉවර කරන්නේ නැහැ. රහත් පුජ්‍යලයා තමයි ඉවර කරන්නේ. එනිසා උන්වහන්සේට අසේක කියන අසේක ආයි හික්මෙන්න දෙයක් මොනවත් නැහැ අසේක මේක තමයි කතං කරණීයං කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේක තව අර්ථ ටිකක් කියනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සලස්සාකාරයකින් අවබෝධ කරගන්න ඕන බබ දරුත් මහ තෙරුන් වහන්සේ ඒ ප්‍රතිසම්බිදා මාර්ගයේහි වදාළා සලස්සාකාරය ඒ කොහොමද දුක්ඛච්ච කේලනට්ඨෝ දුක්ඛස්ස කේලනට්ඨෝ දුක්ඛ දුකෙහි මේ පෙළෙන බව ඊළඟට සමුදයස් දුක්ඛස්ස කේලනට්ඨෝ සංකතට්ඨෝ හේතුයෙන් හටගත් බව සංතාපට්ඨෝ නිතරම පැවෙන බව විපරිණාමට්ඨෝ වෙනස් වෙන ආකාරය මොකද දුක්ඛ සත්‍ය පිළිබඳව සතර ආකාරයකින් අවබෝධ කරගන්න. කොහොමද දුකේ පෙළෙන බව හේතුයෙන් අටගත් බව දැවෙන බව වෙනස් වෙන බව ඒකත් කළ යුතු කෘත්‍යයක් තමයි ඒව කරන්නට ඕන ඊළඟට සමුදයස්ස ආයුහනට්ටු සමුදයාගේ ආයුහණය කියන්නේ රැස් කරන. එකෙන් තමයි රැස් කිරීම සිදු වෙන්නේ. නිදානට්ටෝ දුකට නිදානේ වෙනවා. තණ්හාව තමයි ඉතින් මේ රැස් කරන්නේ දුක. තණ්හාවම තමයි දුකට නිදාණය වෙන්නේ ප්‍රධාන හේතුව වෙන්නේ. සංයෝගට්ඨෝ දුක්ඛා යෙදෙන බව. පරිබෝධට්ඨෝ නිතරම බාධා කරන බව පරිබෝධේ මේ සමුදේ සත්‍ය පිළිබඳව ඔය අර්ථ සතර අවබෝධ කරගන්න නිරෝධස්ස නිස්සරණට්ඨෝ නිරෝධයාගේ දුක් අත්හැර යන අර්ථය ඊළඟට නිරෝධස්ස විරේකට්ඨෝ කෙලසුන්ගෙන් වෙන් වෙන ස්වභාවය නිරෝධස්ස අසංකතක්ඛෝ නිරෝධේ හේතුයෙන් හට නොගත් අර්ථය නිරෝධස්ස අමතක්ඛෝ අමරණීයාර්ථය ඔන්නේ නිරෝධ සත්‍යයේ සතරාකාරයක් අවබෝධ කරගන්නට ඕන ඊළඟට මාර්ග සත්‍ය මාර්ග සත්‍යයේ නියානත්තු මාර්ග සත්‍යයෙන් තමයි නිවනට පමුණුවයි නිවනට පැමිණීම මාර්ගය හේත්වත්ව නිවනට හේතු වන බව දස්සනට්ටෝ නිවන දර්ශනේ වෙන බව ආදිපතට්ටෝ නිවන පිළිබඳව අධිපත්‍යයේ ලබන බව මෙන්න මේ අර්ථ සතරත් එක්ක මෙතන සලස් ආකාරයක් කියවුවා මේ සෝලසාකාරයත් අවබෝධ කරගන්න. කලින් කිව්ව සතර ආකාරය. ඒ සතර ආකාරයත් අවබෝධ කරගන්නවා. අන්න ඒ ටික අවබෝධ කරගත්තාම තමයි කත කතං කරණීයං කියලා කියන්නේ. කතං කරණීය. දැන් අපි නැවත මුලටම යමු. බුදුහාඳුරෝ අදාරනවා ප්‍රඥාවේ තමන්ගේත වර්ධනය කරගත්තනම් ඒ භික්ෂුවට කියන්න පුළුවන් කීනා ජාත. ජාතියෙන් ජාතිය යන්නේක ශේවලා. උසිතං බ්‍රහ්මචර්යය බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කතං කරණීය කලේක දේවල් සේරම කරලා අවසන් අර චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව පරිඥා හතරයි අනෙක් සොලස් ආකාරයයි ඔක්කොම කරලා අවසන් නාපරං එත්තත්ථායාති පජාන නැවත කරන්න දෙයක් නැහැ කලයට කිසිවක් නැකම අවසන් රහත්ේම සඳහා කෙලෙස් ප්‍රහාණය සඳහා මොනමත්ම කල යුතු දෙයක් දැන් රහතන් වහන්සේට මොකුත් නැහැනේ කරන්න දෙයක්. උන්වහන්සේ කළ යුතු දේවල් ඔක්කොම කළා අවසන් කළා. ඉතින් ඔන්න කියාප පද හතර. දීනා ජාති උසිතං බ්‍රහ්මචරියං අතං කරණීයං නාපරං එත්තත්තායාති පදාය. මෙන්න මේ අර්ථ හතර මේක කියන්න පුළුවන් කාටද යතෝතකෝ භික්ඛවේ භික්ඛුනෝ පඤ්ඤාය චිත්තං උපරිචිතං මහණෙනි යම් කලක පතං භික්ඛුවගේ හිත ප්‍රඥාවෙන් වැඩුණා නම් අවබෝධය ලැබුවා නම් කෙලෙස් ප්‍රහාණය කළා. ඒ තනත්තාට රහත් වූ පුද්ගලයාට මෙන්න මේ හතරම කියන්නේ තේනා ජාති බුද්ධිතං බ්‍රහ්මචර්යං මතං කරණීයං නාපරං එක්කත්තායාති පජා ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා අතංච භික්ඛවේ භික්ඛුනෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝ මහණුනි භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් මනාකොට වැඩුණ වෙන්නේ කොහොමද? දැන් කලිනුත් කියා දුන්නා මේකේ අර්ථ තුනක් තියෙනවා. ධර්මයේ පිළිබඳව හොඳට කලපොරොද්ද ඇති කර ගැනීම, ධර්මයේ අවබෝධ කර ගැනීම, කෙලෙස් ප්‍රහාණය කර ගැනීම කියන අර්ථ තුනක් තියෙන බව කලිනුත් කියලා. ඒ තුන මෙතෙන්ටත් එනවා. පතංච වික්කවේ වික්කුණෝ පඤ්ඤාය චිත්තං සුපරිතිකං මහණෙනි භික්ෂුවගේ හිත කෙසේද ප්‍රඥාවෙන් වැඩුණගේ ඒතරාගම් මේ චිත්තන්ති පජානා අන්න පළමේ මගේ හිත විතරාග කියන්නේ රාගයෙන් දුර්වල ඒකරාගං මේ චිත්තන්ති පජාන මගේ හිතේ රාගය නෑ රාගයෙන් දුර වෙලා මගේ හිත කියලා ඔන්න අර භික්ෂුව අවබෝධ කරගන්න මොකද ඒවත් ප්‍රහාණය වෙලා ඒත දෝසං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචත්තිකං දීකරාගං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං ඒ භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් වැඩිලා මේ රාගය දුර වෙලා විිත රාගී වෙලා කියලා ඔන්න අවබෝධය ඇති කරගන්න. ඊළඟට විිත දෝසං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිත්තං මගේ හිත විිත රාගී වෙලා විිත දෝත වෙලා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. විිත මොහං මේ චිත්තං පඤ්ඤාය චිත්තං සුපරිත්තං හෝ මගේ සිත විිත මෝහ වෙලා කියලා. කියන්නේ මෝහය දුරු වෙලා මෝහය ප්‍රහාණය වෙලා කියලා ප්‍රඥාවෙන් හිත ඒ විදියට මනාකොට වැඩුණා. ඊළඟට අදාළ අසාරාග ධම්මන්ති මේ චිත් අසාරාග ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං මගේ සිත අසාරාග ධර්මය කියන්නේ අරමුණු වල ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. රාතුන් වහන්සේලා මොනම දිව්‍යමය අරමුණු වල වුණත් බැඳෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වඩිනවා. මොගලන් මහරහතන් වහන්සේ ආදී ආ දෙව්ලොවට වඩිනවා. ඒවන තමයි සිත ඇලෙන බැඳෙන රූප දර්ශනාදී තියෙන්නේ. නමුත් කිසිම ඇලීමක් නැහැ. අසාරාග ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං මගේ සිත අරමුණු වල නොඇලීම් ස්වභාවයෙන් යුක්තයි කියලා ප්‍රඥාවෙන් සිත හොඳට වැඩුණා අසන්තෝෂ ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං මගේ සිත අසන්දෝෂ ධම්මං කියන්නේ දේශය අරමුණු වල ගැටීම හැපීම නෑ කියලා ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගත්තා. ඒවා ප්‍රහාණය වෙලා. ඊළඟට අසම්මෝහ ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං මගේ සිත දැන් අසම්මෝහ ධර්මයෙන් යුක්ත මෝහය නෑ මගේ චිත්ත සංකාර ඒ ඔක්කොම ප්‍රහාණය වෙලා ගිහිල්ලා කියලා මේ ඔක්කොම අවබෝධ කරගන්නවා බික්ෂු අනවත්ති අනිවත්තනීය ධම්මං මේ චිත්තං රූප භවයාති පඤ්ඤාය දිත්තං සුපරිචිතං රූප භව කියලා දැන් මනුස්ස ලෝකයක් රූප භව වලට අයිති ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ මේ රූපීය බ්‍රහ්ම ලෝක 16ක් කිය. අනේම රූප භව හැටියට අදහස් මගේ හිත දැන් අර රූප භවවලට ඇදෙන්නේ නැහැ. ඒක නවත්තන්න දෙයක්වත් නැහැ, බලන්න දෙයක්වත් නැහැ, ඒවට යන්නේ නැහැ. මොකද ඒ රූප භවයන් පිළිබඳව ඇලීම් බැඳීම් මොනවත්ම දැන් මේ භික්ෂුවට නැහැ. රාහතන් වහන්සේනේ අදහස් කරන්නේ. ඒව මොනවත්ම නැහැ. නිවත්තනීය ධම්මං මේ රූප භවයාති පඤ්ඤාය චිත්තං සුපරිත්තං මගේ සිත රූප භවවලට ඇදෙන්නේ නැහැ කියලා ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගත්තා. නිවත්තනීය ධම්මං මේ චිත්තං අරූප භවායාත් පඤ්ඤාය චිත්තං සුපරිචිතං මගේ හිත අරූප බව ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චං ඥායතන නේව සංඥා නා සංඥායතන කියන මේවට ඇදෙන්නේ නැහැ. මොකද ඒවට ඇදීමට හේතු වන කෙලෙස් මේ භික්ෂූන් මහන්තරහතන් වහන්සේ අතර නැහැ. ඉතින් පින්වත්නි මේ පඤ්ඤා සුපරිත්ත සූත්‍රය සරල වශයෙන් මේ පින්වත්තුන්ට කියලා දෙන්න. දැන් අපේ කාලය ගෙවිගෙන යනවා. සීමිත කාලයක් නේ අපට ලැබෙන්නේ. ඉතින් මේකේ බොහොම වැදගත් කරුණු රාශියක් විස්තර වුණා. ඒ ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන ප්‍රධාන වශයෙන් තමන්ගේ හිත ප්‍රඥාවෙන් වැඩි දියුණු කරගන්නට බෑයම් කරන්න ඕන. ඒකට සමාධි විදර්ශනා වඩන්න ඕන. සමාධි විදර්ශනා වඩලා ප්‍රඥාවෙන් තමන්ගේ හිත වර්ධනය කරගෙන හිත ඉක්මනින් මේ සියලු සංසාරික දුකින් අත මිදලා සාන්ත අමා මහ නිවන් දකින්න වෑයම් කරන්නට ඕන. ඒ ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාම ඊතා වටිනා උදාර කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ උතුම් කුසල ධර්මයන්ගේ බලයෙන් හේතුවෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන පැතුම තබා ගන්න ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉරං රක්칸තු ශාසනං ඉරං රක්칸තු දේශනං ඉරං රක්칸තු සං සදාති සාදු සාදු සාදු සුපින්නතුනි පඤ්ඤා සුපරිචිත සූත්‍රය අසුරෙන් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝ විට විනිමෙල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පිළිගන්න පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මාංශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයන් වසන්ත සම්මා සම්බුද්ධ